විමුක්ති ඥාන දර්ශනයෙන් සමන්නාගත වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ ਸਰුවඥ සම්මා සං බුදුරජාණන් වහන්සේගේ సంతානේ පහළ වුණා වූ උන්වහන්සේගේ උතුම් නිකලස් බුදුනුවණින් අවබෝධ කොටගත්තා වූ සත්‍යයන් නිර්වාණ ධර්මයේ වෙත යොමු කරන්නා වූ නරියානික උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයේට මම নমස්කාර කරන මාගේ নমස්කාරය වේවා. ඒ උතුම් වූ පවිත්‍ර ධර්ම මාර්ගයේ නිර්වෝල්ව ගමන් කොට නිර්වාණ ධාතුවට සාන්තව වැඩම කරවදාලා වූ ලෝකයේ අග්‍ර දක්ෂිනාර්ය වූ දෙවියන්ට, මිනිසයන්ට, බ්‍රහ්මයන්ට පුණ්‍යක්ෂේත්‍රයක් වූ සියලු සත්වයාටම පුණ්‍යක්ෂේත්‍රයක් වූ අෂ්ටාරි පුජ්‍යන මහා සංඝරත්නයේට මම ශිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරයේ වේවා. බුද්ධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් ධම්ම රත්නයේ අනන්ත ගුණ බලයෙන් සංඝ රත්නයේ අනන්ත ගුණ බලයෙන් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිපත් කොට වන්දනා කිරීමේ කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන් සහ මේ පින්වත් හැම දිනාම මේ වෙනකොට වඩාගෙන දියුණු කරගෙන ගුණ කරගෙන තිබෙන්නා වූ ඒ උතුම් කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් අදත් මේ පින්වතුන්ට මේ කියා දෙන්න බලාපොරොත්තු වෙන්නා වූ ධර්ම කාරණා ටික හොඳින් තේරුම් ගන්නට ලැබේවා හොඳින් වටහා ගන්නට ලැබේවා හොඳින් අවබෝධ කර ගන්නට ලැබේවා මේ ධර්ම කරුණ ටික තේරුම් ගනිමින් ලෝකයේ තිබෙන්නා වූ අස්ථීරත්වය භයානකත්වය ඒකාකාර නොපවතින ආකාරය තේරුම් අරගෙන වටහාගෙන මේ ධර්මය මානසිකාර වශයෙන් භාවනා වශයෙන් මෙනෙහිකොට මේම පාදේ කරගෙන සසර දුකින් මිදී හේතුඵල ධර්මයන්ගෙන් හිත මුදවාගෙන සසරින් මිදී නිවැරදි සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා නිවන් දැකීමට නිවන් අවබෝධ කර ගැනීමට හේතු වෙන්නා වූ ධර්ම කාරණා ටිකක් තමයි අපි මේ කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්මුති වශයෙන් සම්මුති මට්ටමින් කතා කරමින් සම්මුති මට්ටමින් ධර්ම කතාව ආරම්භ කරලා පරමාර්ථ වශයෙන් ගැඹුරට විහිදී යන දේශනා ක්‍රමත් තිබෙනවා සූත්‍රානුසාරයෙන් ඒ වගේම සත්ව පුජ්‍යල කතාවක් ලෝක සම්මුති කතාවකට යන්නේ නැතුව ධර්ම ස්වરૂප මතු කරලා දෙමින් ධර්ම හැඩය ධර්ම ස්වરૂපය ධර්ම ස්වභාවය මතු කරලා දෙමින් ගැඹුරින් පරමාර්ථ ධර්ම විස්තර කරන ක්‍රමයක් තිබෙනවා ඒක නිසා පරමාර්ථ ධර්මයයි සම්මුති ධර්මයයි විස්තර කරන ආකාරය බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ සත්වයාගේ අවබෝධයට ගැළපෙන ආකාරයටයි අද මේ කතා කරන ධර්ම කාණ්ඩය ධර්ම කොටාසය මතු පිටින් ලෝක මට්ටමින් කතා කරන දෙයක් නෙවෙයි. මේ කතා කරන්නට භාවිතා කරන්න වූ භාෂාව ලෞකිකයි භාෂාව සම්මත භාෂාවක් ප්‍රඥප්ති සමූහයක් අපි මේ සිංහල භාෂාවෙන් සිංහල වචන ගොනු කරගෙන pāli භාෂාවේ වචන මුල් කරගෙන ගෞරවයෙන් මුල් ස්ථානයේ සබාගෙන තමයි මේ ධර්ම විස්තරය සිද්ධ කරන්නේ. අපි මේ කතා කරන වචන වල තිබෙන ශබ්ද ඒ වාගේ තිබෙන ගුණාංග ඒවා බෙදලා ගත්තාම මතුවී එන්නේ පරමාර්ථ ධර්ම ස්වභාවයයි. මේ උඩින් ලොකුවට ලොකුවට කතා කරන්නේ සම්මුති වචන රාශියයි. ඉතින් අපි මේ අභිධර්මය වශයෙන් මේ කියන සියුම් වූ ධර්ම කාණ්ඩයන් බුද්ධ ගෞරවය ධම්ම ගෞරවය සංඝ ගෞරවය උපදවාගෙන මේ කියන්නේ අහන්නේ සාකච්ඡා කරන්නේ අපිට මේ සත්ත්ව පුජ්‍යල ස්වභාවයක් නැත තියෙන්නේ නියම පරමාර්ථ ධර්ම සමූහයක් පමණයි ඒ ධර්ම සමූහය අවබෝධ වෙලා නැති නිසා ඒකෙම හිරවි අපි ඉන්නවා. ඒ ස්වභාවය තේරුම් ගන්නට වටහා ගන්නට ඒ වගේ මේන් ගැලවිලා යන්නට මේක උපකාර වෙනවා. ඉතින් අද මේ පින්වුතුන්ට ආන්නේ අභිධර්ම කාණ්ඩේ තවත් කොටසක් තවත් ධර්ම පැත්තක් මහා සාගරය වගේ තිබෙන ධර්ම පරාසයෙන් තවත් ගුණයක් මේ පින්වතුන්ට අදට ප්‍රමාණවත් වෙන විදිහට අපි මතක් කරන්ට බලාපොරොත්තු වෙනවා. අපි ගිය වතාවේ මේ පින්වතුන්ට මතක් කරා අපි සෑම දිනාම නැවත වතාවක් හැරී දැනගත යුතුයි රූපයන් පිළිබඳව කියන එක. රූපයන් පිළිබඳව ඒ දැනගන්න අවශ්‍ය වෙන්නේ සමහර වෙලාවට මේ ධර්මයේ අහන පින්වතුන් නිතරම මේ බණ අහගෙන ඉන්න පිරිසකුත් නෙවෙයි. ධර්මයට කැමැති බව හැබෑව. ධර්ම ඡන්දය කුසල ඡන්දයේ තිබෙන බව හැබෑව. ඒ වුණාට මේ ලෝකයේ තිබෙන්නා වූ දේවල් එක්ක මේ පින්වතුන්ගේ හිතවලට ගැටෙන්න සිද්ධ වෙනවා. එහෙම ඒවට යනකොට මේ ධර්ම චින්තනය తాවකාලිකව මදකට නවතිනවා. ඒ එකම අර ධර්මය අපි ඉගෙනගෙන තිබුණත් ඒ වගේ තිබෙන පැහැදිලියාවල් පොඩ්ඩක් අඩු වෙලා නීවරණ ධර්ම පහේ තිබෙනවා උද්ධච්ච කුක්කුච්චය කියලා එකක්. උද්ධච්ච කුක්කුච්චය ඇති වුණාම හිත වික්ෂිප්ත ස්වභාවයක් එන්නේ. කුකුස් කරනවා උද්දච්චයේ නිකන් අලු ගොඩක් වගේ හිත එවැනි අවස්ථාවකදී මේ ගාම්භීර ධර්මයන්ට හිත යනවා කියන එක සිදු වෙන්නේ නැහැ. ඇවිස්සිච්ච හිතක් නිසා. මේ ධර්මකාණ්ඩයන් තේරුම් ගන්නට හරි හොඳ. උපචාර මට්ටමේ හරි පවතින සමාධිගත හිතක් අවශ්‍යයි. ඒක නිසා මේ පින්වත්තුන්ගේ ඒ ගිහි ජීවිතවලට ගියාම උද්දච්ච කුච්චය ඇති වෙනවා. මේව අමතක වෙනවා. ඒ නිසා සමහර ගැඹුරු තැන්වලට අපේ හිත අරගෙන යනකොට දේශනා අනුසාරයෙන් සාකච්ඡා අනුසාරයෙන් ඒවා තේරුම් ගන්නට පොඩි ප්‍රමාද වීමක් වෙනවා. ඒ ප්‍රමාද වීම වෙන්නේ සමහර කොටස් අපිට අපේ හිතින් පොඩ්ඩක් ලාවට නැකී යන ස්වභාවයක් තියෙන නිසා. ඒ නිසා නැවත අපි ඒ ටික උඩට දාගන්න ඕනේ. හිතේ උඩට ගන්න ඕනේ. මතු කර ගන්න ඕනේ. ඒක නිසා මම මේ පින්වතුන්ට කෙටි වෙලාවක් අරගෙන ඒක ටිකක් අපි නැවත හිතේ උඩට ගන්නට උදව්වක් කරන්නට ඕනෑ කියලා අපි දන්නවා මේ අභිධර්ම පාඩම් අභිධර්ම සාකච්ඡා කොට එනකොට ඒවා මේ සූත්‍රවල නැති මේ අමුතුම ලෝකයක තියෙන જાතියක් නෙවෙයි. විනයේ නැති අමුතුම જાතියකුත් නෙවෙයි. සූත්‍ර දේශනාවල් වල විනය දේශනාවල් වල කියන දේවල් සියුම්ම බිඳගෙන ගිහිල්ලා ඒවා කොටස් කරලා කොටස් වලට කාණ්ඩ කරලා විස්තර කරලා දෙන ක්‍රමයක් ක්‍රම මාත්‍රයක් නෙවෙයි. ඒක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. දක්ෂ හිතක්, ප්‍රභාස්වර හිතක්, අවුල් නොවුල් හිතක්, ඍජුහුන් හිතක්, ඒ වගේම හොඳ ਸਰුවඥ අවබෝධයක් තියෙන්න. උන්වහන්සේ වගේ සරුවච්චන් වහන්සේ නමකට ඇරෙන්න මේ කතා කරන්න බෑ. උන්වහන්සේගේ ධර්ම න්‍යාය මාර්ගයේ ගමන් කරපු සරියුත් මහරහතන් වහන්සේට උන්වහන්සේට අනුයාත වූ ශිෂ්‍ය පරම්පරාවට ඒවට ගරු කරන්නා වූ කෙනෙකුට ඇර මේකට ඇතුල් වෙන්න අමාරු කියන බව අපි නිහතමානීව දැනගන්න ඕන වටහා ගන්න ඕන. ඒ තථාගතයන් වහන්සේගේ ධර්මයේ මේ විස්තර කරන තැන අපිට කියනවා රූප ධර්ම 28ක් තියෙනවායි කියලා. ඒ රූප ධර්ම 28 කාණ්ඩ පහකට කියලා දෙනවා මෙන්න මෙහෙම. රූප ධර්ම 28 කාණ්ඩ පහකට කියලා දෙනවා. අපි ඉස්සෙල්ලා බලමු මොකක්දයි කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප ධර්ම හතර මාත්‍රු රූප මහා භූත රූප ප්‍රධාන රූප හැටියට සැලකෙනවා. ඒවට කියනවා මහා භූත හතර කියලා. ඔය එක කොට්ටාසියක්. රූප ධර්ම 28න් ඔය හතරක් විතරයි. තවත් තියෙනවා 24ක්. ඒ 24 මෙන්න මෙහෙම ටිකක් තියෙනවා. ප්‍රසාද රූප තිබෙනවා. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ඝාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද රූප කියලා රූප ධර්ම පහක්. ඒ ප්‍රසාද රූප කියලා කියන්නේ පඨවි රූපවත්, ආපෝ රූපවත්, තේජු රූපවත්, වායෝ රූපවත් නෙවෙයි. ඒවාට එහෙම ප්‍රසාද රූප කියලා කියන්න හේතුව අර අනිත්‍ය වලින් අයින් වෙච්ච හැඩයක් ඇති අනිත් රූපවල තිබෙන ලක්ෂණ නැති ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ ಗುಣ ස්වභාවයක් දරන්නා වූ නිසා ඒවාට ඔය ප්‍රසාද රූප කියනවා ඒ වගේනොත් චක්කු රූපය සෝතේට වෙනස් සෝත රූපය ගාහණයට වෙනස්, ගාහන රූපය ජීවහාවට වෙනස්, ජීවහා රූපය කාය රූපයට වෙනස්. ඒ වගේ තිබෙනවා වෙනස්කම් විවිධත්ව. ප්‍රසාද රූප පහක් තියෙනවා. ඔන්න දෙවිනි ගොඩ ඊළඟට තියෙනවා ඒ ප්‍රසාදයන්ට ගෝචරය වන්නා වූ තවත් රූපකාණ්ඩයක්. එතන තිබෙනවා වර්ණ රූපය, ඊළඟට ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය. ස්පර්ශ රූපයට ගන්නෙ පඨවි තේජෝ වායෝ. ඒක නිසා මෙතන අපි දක්වනවා හතරක් තියෙනවා. ඉස්සර වෙලා ආ පඨවි තේජෝ වායෝ කියපු නිසා නැවත ඒක ගණන් ගන්න. මෙතන රූප එතකොට තියෙනවා හතරක්. මේවට කියනවා ගෝචර රූප පහ කියලා. ස්පර්ශ රූපය කියලා කියන්නේ පඨවි තේජෝ වායෝ. එතකොට ගොඩවල් මෙතන තිබෙනවා තුනක්. අපි කියපු ටිකේ ඔය රූප 28 හරි අමුතුයි. තවත් තිබෙනවා භාව රූප කියලා රූපස්ස භාව ගුණ දෙකක්. ඒ තමයි ස්ත්‍රී භාව රූපේ පුරුෂ භාව රූපේ. භාව රූප. ඊළඟට තියෙනවා තව සියුම් රූප ටිකක් හෘදේ රූපය ඊළඟට ජීවිතේන්ද්‍රිය රූපය ආහාර රූපය, පූජාව, පරිච්ඡේද රූපය ආකාශ, කාය විඤ්ඤාතිය, වචී විඤ්ඤාති රූපය ඊළඟට තියෙනවා රූපවල සැහැල්ලු භාවය දක්වන ලහූතා රූපය, මුදුතා රූපය, කම්මඤ්ඤතා රූපය කියලා රූප ස්වභාව තුනක්. මේ වගේ රූප ස්වභාව තියෙනවා සියෝ. ඊළඟට මේ ටික අයින් කරාම තව තියෙනවා මේවාටම මේ කියපු රූප අස්සෙම හැංගිලා තිබෙන්නා වූ තවත් ಗುಣ විශේෂ ටිකක් ඒකත් රූපයක් අස්සේ තිබෙන නිසා ඒකට කියනවා ඒ රූපයන්ගේම ලක්ෂණ ස්වභාව රූප ටිකක් කියලා. ඒ තමයි උපචය රූපය, සම්තති, ජරතා, අනිච්චක. දැන් මේ උපචය සන්තති ජරතා අනිච්චතා කියන ඒවා පට්ඨව්‍යාපෝ තේජෝ වායෝ වගේ මහා ඕලාරික ගොරෝසු කරකස ඒව නෙවෙයි. ඒවා හරිම සියුම් අර වගේ විනාශ වීම සහ ඇතිවීම ලක්ෂණ මාත්‍ර පමණයි. ඒක නිසාට කියනවා ලක්ෂණ රූපය මේ විදිහට මේ රූපකාණ්ඩ රූපකාණ්ඩ කියන රූප 28ක්. මේ රූප 28 ඇත්ත වශයෙන්ම අපි මේ පිළිබඳව ටිකක් හරියට ගැඹුරින්ම හිතලා හිතලා තේරුම් ගන්න ඕනේ. හැබැයි නාමයන්ට වඩා රූපය ඕලාරික බව හැබැයි. මේ පිළිබඳව තේරුම් ගන්න ඕනේ වෙන්නේ කරුණු කීපයක් නිසා. එකක් තමයි අපි එදිනදා ජීවිතයේදී මේ රූපයන් එක්ක ගනුදෙනු කරනවා. නාමයන් එක්ක විතරක් නෙවෙයි අපි රූපයන් එක්ක ගනුදෙනු කරනවා. උදේ අවදි වෙච්ච වෙලාවේ ඉඳලා අවදි වෙනකොට අවදි වෙන්නේ එක්කෝ වර්ණ රූපයත් එක්ක එහෙම නැත්නම් ශබ්ද රූපයත් එක්ක. සමහර වෙලාවට කෙනෙක් මනෝ මනසින්ම නිදාගන්න කලින් දවසේ ගිහිල්ලා නිදාගන්න කලින් හිතුවොත් එහෙම මම හෙට උදේ පාන්දර අහවල් වෙලාවට අවදි වෙනවා කියන්නේ ඒක ඉබේ සිද්ධ වෙනවා රූපයක් සම්බන්ධ වෙන්නේ නැතුව. එහෙම නැත්තම් එහෙම කවුරු හරි කතා කළොත් එහෙම නැත්තම් එලාම් එක තියලා තිබුණොත් එයා ඉස්සෙල්ලාම දවස ආරම්භ කරන්නට හැරි එන්නේ ශබ්ද රූපය ආධාර කරගෙන. එහෙම නැත්තම් ඈ ඇරුණොත් එහෙම වර්ණ රූපය අල්ලගෙන ඒ වෙලාවේ ඉඳලා ලෝකයේත් එක්ක සම්බන්ධ වෙනවා. ඊළඟට අපි කනබන දේවල් ඉන්න තැන ඇඳ ඇතිරිටි කොත්තමෙට්ට තුවාවල් දත් බෙහෙත් පුරුසු පිඟාන කෝප මේ ඔක්කොම රූපමේ දේවල් අපි ඒ රූපමේ දේවල් එක්ක නිතර ගැටෙනවා නිතර හිතනවා නිතර සැලහැත් වෙනවා. මේ වාගේ ස්වභාවයක් තියෙන නිසා මේ රූප කුමක්දයි කියලා අපිට හොඳට වැටහීමක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ රූපයන්ට අනවබෝධය නිසා මේ රූපයන් පිළිබඳව මිනිස්සු දක්වන අදහස් විවිධයි. රූපයන් පිළිබඳව අවබෝධයක් හොඳට ධර්මානුකූලව නැති නිසා මේ මිනිස්සු රූපයන් හඳුන්වන විදිහ විස්තර කරන විදිහ ඒවට දෙන අර්ථකතන එක්කෙනෙක් කෙනාට වෙනස්. ඉතින් මේ රූප කියන දේවල් තථාගත ධර්මයට අනුව මේවා හේතුවෙන් හටගන්න දේවල්. මෙසර වෙන මොකක්වත් නෙවෙයි. දැන් මේ රූප ස්වභාව වලින් වර්ග දෙකකට ප්‍රධාන වශයෙන් කැඩෙනවා. අපි කිව්ව රූප 28ක් තියෙනවායි කියලා අපේ පින්වතුන් අහලා තියෙන නැවත හිතාගන්න. මේකෙන් රූප 24ක්ම මේ අණු රූප. අණු රූප කියලා කියන්නේ උපාදාය රූප. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ප්‍රධාන රූපය හතර අල්ලගෙන ඒකේ ගෑවි තැවරි ඒ වගේම ඒකේ අනුපුට්ඨාසයක් හැටියට ඒවා නැතුව ඉන්න බැරි ධර්ම හැටියට පවතිනව දේවා. ඒක නිසා උප උපාදාය රූප කියන අනු සියුම් රූප තිබෙනවා 24ක්. ඔක්කොම ගත්තෙන් පස්සේ 28ක් මේ රූප වල තවත් එකක් වෙනවා ඔය ඔය රූප මණ්ඩියේ එක එක්කෙනාගේ වැඩ කටයුතු සහ ඒ රූපවල ක්‍රියාකාරී ස්වභාව විවිධයි. එකම රූපයකටවත් නැහැ හරියටම දෙන්නේ වෙනත් රූපයක් කරන වැඩක් කරන. සම්පූර්ණ වෙනස්. මතු පිටින් බැලුවම මතු පිටින් බැලුවම සමහර වෙලාවට හිතනවා අර රූපයත් එකයි මේ රූපයත් එකයි කියලා. නමුත් අතුලාන්තයේ බැලුවම ඒක වෙනස්. මේ රූප කවදාකවත් නාම වලට සම්බන්ධ නැහැ. මේවා නාම නෙවෙයි. මේවා හිතක් නෙවෙයි. මේක චෛතසිකක් නෙවෙයි. මේක රූප කියලා කියන්නේ අමුතුම ස්වභාව ටික. මේවා තුල පටවි එකේවත් ආපෝ තේජෝ වායෝ වලවත් අනිත් රූප අස්සෙවත් මොහකවත් කිසිම තැනක තණ්හාවක් ඒ වගේ ඇස්සේ නැහැ. ඔය කිසිම රූපයක තණ්හාවක් නැහැ. ඔය රූපයක් ඇස්සේ කිසිම තැනක මෝහයකුත් නැහැ. ඔය රූපයක් ඇස්සේ කිසිම තැනක ඕවට තරහ යන ගතියකුත් නැහැ. ඊළඟට ඔය රූපාස්සේ කිසිම තැනක පින් කිරීමේ කුසල් සිත් නැහැ. ඕවට මේ විඥාන ගති නැහැ. ඕවට හිතීමේ ශක්තියක් නැහැ. ඕවට නුවණක් නැහැ. ඊළඟට ඕවට නිකන් අනිත් සත්‍යයකට මෛත්‍රී කරන්න පුළුවන් ඒව ගතියකුත් නැහැ. ඕවා චින්තන ස්වභාවයක් නැති චින්තන ස්වභාවයෙන් අයින් වෙච්ච හිතක් මිශ්‍ර නැති දෙයක්. ඒක නිසා වට කියනවා රූප කියලා. අනිත් එක තමයි ඌවට කියනවා පින් කරන්න බැරි නිසා පව් කරන්න බැරි නිසා ඌවට කියනවා හේතු නැති ධර්ම මාත්‍රා රූප මාත්‍රා කියලා. හැබැයි ওই රූප අස්සේ ওই රූප වලට පින් කරන්නවත් පව් කරන්නවත් බැරි වුණාට කොහ හටගන්නේ හේතු හින්දා කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හේතු ධර්ම ඇවිල්ලා ඒ වාගේ බලයකින් ඒ වාගේ තල්ලු කිරීමකින් ඒ වාගේ ඒ උරුපාදීමකින් තමයි ඕ පහළ වෙන්නේ. ඒක නිසා මේ රූපවලට තනියෙන්ම තමන්ට ඕන විදිහට කොහේ පහළ වෙන්න බෑ. ඒකට තියෙන්න උනි පිටිපස්සේ ඒව හදලා දෙන්නා වූ මෙව ඇති කරන යම්කිසි ගැම්ම තල්ලුවක් දෙන එකක් තියෙන්න උනි. ඒක නිසා මේවට කියනවා ප්‍රත්‍යය යන්ට හේතු වෙච්ච ප්‍රත්‍ය ධර්මයන්ගේ තල්ලුවෙන් ඉන්නා වූ දේවල් කියලා. ප්‍රත්‍ය තියෙන්න උනි. තවෙක් තියෙනවා ඔය රූපවල තිබෙනවා මේ ස්වභාවයක් ආශාව කියන ඒවා තරහව කියන ඒවා රූපස්සේ නැත. ලෝභ කිරීම රූපස්සේ නැහැ. හැබැයි හේතු ලෝභ කිරීම ආදි දේන් තියෙන්නේ වෙන තැනක. ඒ කියන්නේ හිතට සම්බන්ධයි. හිතේ තමයි ලෝභය පහළ වෙන්නේ. ද්වේෂය මෝහය පහළ වෙන්නේ. පිං සිතිවි පහළ වෙන්නේ. ආශ්‍රව ධර්මයන් පහළ වෙන්නේ. ඒ හිත පැත්ත. ඒ හිත පැත්තේ පහළ වෙන ආශ්‍රව ධර්මයන්ට ඒ ආශ්‍රවය කාම සිත් කාම ආශ්‍රව භව එත බැඳී යන සිත් භව ආශ්‍රව මුලාවන ඕ අවිද්‍යාශ්‍රව ඒ ආශ්‍රවය කෙලෙස් ධර්මය පහළ වෙන්න මේ වගේ 아무තු ආරම්භණයක මේ තල්ලුවක් තියෙනවා. ඒවට එතන මොකක් හරි කෙලස් ආශ්‍රවයක් පැලවෙනවා නම් ඒව පැලවෙන්න මේවා උපකාරයි. ඒක නිසා කියනවා ආශ්‍රවයන්ට ගොදුරු වෙන දේවල් එහෙම නැත්නම් පෙනී යන දේවල් කියනවා. අනිත් එක තමයි හේතු හටගන්න නිසා ඔකට කියනවා මේ සංකත ධර්ම කියලා කියනවා. කාම ධර්මයන්ට අරමුණු වෙන නිසා කාමාවචර කියලා කියනවා. ඕවට වෙනත් දෙයක් අරමුණු කරන්න හැකියාවක් නැහැ. ඒක නිසා කියනවා ආරම්මන කිරීමේ හැකියාව නැති දේවල් කියලා මේ රූප. ඔය වගේ මේ රූපවල ඇති දේවලුත් තිබෙනවා රූපවල නැති දේවලුත් තිබෙනවා. ওই රූප අතර තියෙනවා හරීම සියුම් රූප ස්වභාවය. ওই ස්ත්‍රී භාව රූපේ, පුරුෂ භාව රූපේ හරීම සියුම්. හරීම සියුම්. ඊළඟට උපචේ සංකේත ජරතානිච්චත ලක්ෂණ රූප හරී සිව් පුදුම විදිහේ ප්‍රබල තීක්ෂණ තීක්ෂණ විපස්සනා නුවණක් තියෙන්න ඕනේ. ඕවා හඳුනා ගන්න. එහෙම නැතුව මේ එතෙන්ට යන්න බෑ. අනිත් එක තමයි නුවණ දිනු කරන්නේ නැතුව ඒවා තේරුම් ගන්න අවබෝධයේ නුවණ දිනු කරන්නේ නැතුව චින්තනයක් හදාගෙන එතෙන්ට යන්න බෑ. ඔන්න ඔය විදිහට රූපවල තව තියෙන ගොඩාක් විස්තර. නමුත් මේ වෙලාවේ අපේ පින්වතුන්ට පොඩි රූප දෙකක් ගැන පොඩි ඉදිරිපත් කිරීමක්. එහෙම නැත්නම් මේ රූප පිළිබඳව පොඩි දැනගැනීමක් අපි කරන්න ඕනේ. හේතුව මේ ගිය අවස්ථාවේදීත් අපි මේ රූප පිළිබඳව ඩිංගක් කතා කරා. අද මේ රූපයන් කේසි දෙන්නා වූ තරමක් දැනගැනීමට තමයි මේ කතාව මේ පින්වතුන් මතක් කරේ. මේ අපි ගිය වතාවේ කිව්වා රූප ධර්ම දෙකක් තියෙනවාය ඒක ටිකක් මේ හරි සියුම් කියලා. ඒ තමයි මේ විඤ්ඤාති රූප කියන දෙක. විඤ්ඤාති රූප දෙක. විඤ්ඤාති රූප කියන එක මේ ඕක උපාදාය රූපයක්. කාය විඤ්ඤාතිය, පචේ විඤ්ඤාතිය කියලා රූප ස්වභාව දෙකක් තියෙනවා. කයට බැඳී තිබෙන කාය විඤ්ඤාති රූපය, වචනයට බැඳී තිබෙන වචී විඤ්ඤාති රූපය. ශබ්දයට බැඳී තිබෙන වචේ විඤ්ඤාති රූපය. ඒක සූත්‍ර දේශනාවලත් යන්තර මට්ටමකට ඕක කියලා තියෙනවා. දැන් බලන්න මිනිස්සෙක් යනකොට මිනිස්සෙක් යනකොට ඒ යනවා කියන ක්‍රියාව තුල අපි ඔක්කොම මහ විශාල ක්‍රියා පොදියක් ගොන්නට ලොකුවට මිතියට සමූහයට අරගෙන තමයි ලෝක මට්ටමින් කතා කරන්නේ යනවා එතකොට මේ යනවා කියන ක්‍රියාව මිනිස්සෙක් සිද්ධ කරනවා. තනි කකුලෙන් යන්න බෑ. පාද දෙකක් අවශ්‍යයි. ඊළඟට පාදය අත් දෙක හරි ගන්නට තියාගෙන යන්නත් බෑ. අතත් පැද්දෙනවා. මිනිස්සගේ ශරීරය ඉස්සරහට තල්ලු වෙලා යනවා. ඒ වගේම තමයි කකුලත් එකක් එක්තරා විදිහකට කැරකිලා එසවෙනවා. හැඹරෙනවා. නැවෙනවා. පහත් වෙනවා. පාද තැබෙනවා. පාදේ තද වී යනවා. ඔය වගේ ක්‍රියා සමූහයක් කොතන තියෙනවා? ඔය ක්‍රියා සමූහය නිකං ශරීරයෙන් පැන නගින්නේ නැහැ. ඔය ක්‍රියා සියල්ලක්ම ඔය ඇවිදිනවා කියන යනවා කියන ගමන් කරනවා කියන ඒ මහා ක්‍රියාව ඇතුලේ එසවීම යැවීම තල්ලු කිරීම තද කිරීම ඔය වගේ මහා පොඩි පොඩි පැටව් වගේ අනුක්‍රියා ගොඩක් තියෙනවා. කොනිකම් නෙමෙයි. ඔය සෑම ක්‍රියාවක්ම චිත්තයට බද්ධයි. සිතේ ඕඩර් එකට අනුව තමයි පොඩ පොඩ චිත්ත වෙන්නේ. එක සිතෙකුත් බෑ. සිත් පේලි සිත් රංචු සිත් සමූහය ඉදිරිපත් වෙලා මේ වැඩේ කරවන්ට එතකොට මේ හිතේ තිබෙනවා ශරීරේ යන්ට ඕන කියන හැඟීම. ඒ හැඟීමත් එක්ක ඒ හැඟීමත් එක්ක ඒ යන්ට ඕන කියන සිතුවිල්ලත් එක්ක හැඟේ හදලා දෙනවා ඉස්සරහට තල්ලු වී යන්න උපකාර වන්නා වූ ඒ වාගේම ශරීරේ පද්දවන්නා වූ සොලවන්නා වූ ශරීරයේ ඉස්සරහට අද්දවන්නා වූ අතුම අමුතුම වායෝ ගුණ ස්වභාවයක් හැදෙනවා. ඒ වායෝ ගුණ ස්වභාවයත් එක්ක ඒකට චිත්තකිරිය වායෝ ධාතුව කියලා කියනවා. ඒ චිත්තකිරිය වායෝ ධාතුව හිතත් එක්කම ඒකම විතරක් නෙවෙයි පහළ වෙන්නේ. දැන් ශරීරයේ තිබෙනවනේ කලින් හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ අනිත් ඔක්කොම ওই ප්‍රසාද රූප ටික සමූහෙම තියෙනවනේ. ඒ නිතියමනේ මේ ශරීරයක් හැටියට ගණන් ගන්න. ඒ ටික ඉස්සරහට යවන්ට තල්ලු කරන්ට ඉදිරියට ගෙනියන්න නම් ඒකේ ඇතුලේ හිතත් එක්ක බද්ධ වෙච්ච තව ප්‍රබල මේ වායු ගුණයක් එතෙන් තෙන්න. ඒක ආවන් පස්සේ තමයි මේ රූප පොදිය අර ඉස්සරහට තල්ලු කරවන්නේ. ආන්න ඒ ඉස්සරහට තල්ලු කරවන ඒ වායෝ ධාතුවේ වායෝ ධාතුවම නෙවෙයි. වායෝ ධාතුවේ තිබෙන්නා වූ පැඳී තිබෙන්නා වූ තවත් ගුණ ස්වභාවයක් තමයි ඔය විඤ්ඤාත රූපය. නැත්නම් වායෝ රූපේ වෙනම තියෙනවනේ. චිත්තකිරි වායු ධාතුවට සම්බන්ධ ආන්න ඒ පවත්වන්නා වූ ಗುಣ ස්වභාවයට කියනවා තල්ලු කරන ස්වභාවයට කියනවා විඤ්ඤාති රූපය කාය විඤ්ඤාති රූපය කියලා. තව එකක් තියෙනවා යම්කිසි මිනිස්සෙක් යනකොට යම්කිසි මිනිස්සෙක් හැරෙනකොට ඒ මිනිස්යාගේ ක්‍රියාවේ අනුසාරයෙන් ක්‍රියාවේ හැඩයෙන් ක්‍රියාකලාපයේ තිබෙන විදියෙන් ක්‍රියාකලාපයේ තියෙන විදියෙන් කෙනෙක් තේරුම් ගන්නවා මෙයා කරන වැඩේ මෙයා ඉන්න කාලේ අන්න ඒක නිසා ශාරීරික ශාරීරියේ ක්‍රියාකාරී ස්වභාවයන් හේතු කරගෙන වෙනත් කෙනෙකුගේ හිතකට කරන වැඩේ දැනී යන නිසා ඊට පස්සේ ඒ අර්ථයෙන් සැලකීමක් කරනවා විඤ්ඤාතිය. දැන් ඔය තමයි කාය විඤ්ඤාතිය ස්වરૂපය. දැන් අපි මිනිස්සේ යනකොට එයාගේ යන හැඩය ඒ වගේම යන ඒ මිනිස්සයාගේ විදිය දැකලා අපි හිතා ගන්නවා ආ මෙයා යනවා කතා මෙයා යනවා මෙයා ඉඳ ගන්නවා හිත ගන්නවා කියලා. තවත් එක කාරණයක් තමයි වචී විඤ්ඤාතිය. වචී විඤ්ඤාතිය කියලා කියන්නේ ගොඩාක් සියුම් දෙයක්. වචී විඤ්ඤාත්ය ඇතිවෙන්න හිතින් හදලා දෙන්නා වූ වචන උච්චාරණය කරන්නා වූ වායෝ ධාතුවට බාධ වෙලා ඒ වගේම තමයි වචනයක් කතා කරනකොට කාය ස්පර්ශයක් තියෙන්න ඕනේ. ඉතින් මේ කාය විඤ්ඤාත්යයි වචී විඤ්ඤාතියයි දෙකම එකතු වෙලා තමයි වචනයක් කතා කරන වචී විඤ්ඤාතියට මොයි වැඩේ කරන්න බෑ. ඔය හිතෙනකොට තේරෙනවා. කට හොල්ලන්නේ කාය විඤ්ඤාතිය. හුස්ම රැල්ලක් ඇතුළට අරගෙන පිට කරනකොට ඒ වචනය හදන්නේ වචී විඤ්ඤාතිය. සබ්දයත් එක්කයි තියෙන්නේ. දැන් මේ ධර්ම ස්වභාව දෙක දෙකට හිතේ තිබෙන තව ශබ්ද ශබ්ද අනුකූල මැසේජ් එකක් දාලා මේ වචන ස්වභාවය ලෝකයට පිට කරාම ඔන්න මිනිස්සු ඒක තේරුම් ගන්නවා. කාය විඤ්ඤාත්යයි වචේ විඤ්ඤාත්යයි දෙක ඔය ස්වභාවය. තව එකක් තිබෙනවා මේ පරිච්ඡේද රූපය කියලා එකක්. පරිච්ඡේද රූපය කියලා කියනවා ඒ කියන්නේ අහස කියන එක. පරිච්ඡේදයක් කරන්න පුළුවන්කම තියෙන්නේ කොටස් කිරීමනේ. දැන් මේ මුළු අහසම අහසට කියනවා පරිච්ඡේද රූප කියලා. හැබැයි මෙතන මේ පරිච්ඡේද රූපය කියලා ගන්නේ අර රූප අස්සේ මැදට පැනලා තිබෙනා වූ කොටස. ඉතින් ඊළඟට තිබෙනවා ඕජා රූපය, ආහාර රූපය. අනිත් එක තමයි වගේ පරිපාලන ස්වභාවයේ තිබෙන ජීවිතේන්ද්‍රිය රූපය. ඕවත් ලෝකයේ අසිත වෙනවා. ඔය ඔක්කොම මුරුදු රූප, බොහෝ සියුම් රූප, බොහෝම සූක්ෂම රූප. දැන් ඔය රූප ස්වභාව දෙක එකක් තමයි ඕක ආශ්‍රව ධර්මයන්ට හිත වෙන කාලයක් කියලා. බලන්න. කෙනෙක් හිතනවා මට දුවන්න පුළුවන් කියලා. මට හොඳට දුවන්න පුළුවන්. දුවනවා කියන ක්‍රියාව ඒ විඤ්ඤාතියට මේ තවත් හැකියාවක් දාලා මට දුවන්න පුළුවන් කියන එක දාලා මගේ දිවීමේ ක්‍රියාව නිසා මම කෙනෙක් මම මැරතුන් දුවන කෙනෙක් මම උඩ පයින් එක්කෙනෙක්. මම වේගින් යන එක්කෙනෙක්. මම කරණම් ගහන එක්කෙනෙක්. ඔය වාගේ කාය විඤ්ඤාතිය ඒ කාය විඤ්ඤාතියේ තිබෙන්නා වූ ක්‍රියාස්වરૂපය අල්ලාගෙන යන් යන් කෙලෙස් හටගන්න. මාන්නේ, තණ්හාව මේ වගේ දේවල් ඇති වෙනවා. ඊළඟට තව එකක් තියෙනවා වචී විඤ්ඤාතිය. තමන්ගේ උච්චාරණ විදිය කතා කිරීම ඒ වගේම ශබ්දය ශබ්දයේ තිබෙන ලොකු පොඩි හඬ ඒ ඒව නිසා ඇති වෙනවා මේ මාන්නයන් ආශ්‍රවයන් ආසාවල් පහළ වෙනවා ඒක නිසා තමයි ඔය ආශ්‍රවයන්ට අරමුණු වෙන ගොදුරු වෙන රූපේ කියලා ඔය මතක් කරන්නේ දැන් ඔය කරුණු දෙකත් අපි හිතේ තියාගෙන ඔය ටිකත් හිතේ තියාගන්න ඔය අනුසාරයෙන් අනිත් ඔය ආධ්‍යාත්මික රූපත් අපි කියවනේ අර මේ ඇස කන නාසය දිව ශරීරය කියන දේවල් මමත්වයෙන් වැඩිම ගන්න රූප. ඉතින් එහෙම ආධ්‍යාත්මික රූපත් වෙන තව රූප වේදීන් තියෙනවා. මේ ටික මේ පෙන්වතුන් මේ වෙලාවට හොඳට හිතේ තියාගන්න ප්‍රධාන රූප හතරයි අප්‍රධාන උපචය උපාදාය රූප 24යි ඒකෙමුත් අපේ ක්‍රියාකාරී ස්වභාවයට වාචසික සහ කායික ඉදිරිපත් වෙන රූප ධර්ම දෙකයි. ඔය ටික තේරුම් අරගෙන අපි දැන් වෙන ධර්ම මණ්ඩියකට හැරෙමු. ඒ තමයි අපි මේ වීති ගැන කියාගෙන ආවා. ඒ කියන්නේ වීති ගැන කියාගෙන ආවා විසර්ජනාවාර ධර්ම විග්‍රහයක් කියාගෙන ආවා. ප ဋ ාණ ධර්මයේ විසර්ජනාව දෙන්නා වූ කියලා දෙන්නා වූ ඒවා ප්‍රත්‍ය ධර්මයන් ඒ ඒ තැන්වල අනිත්‍යවට උදව් උපකාර වෙන තැන් තේලිගස්ස පීලිගස්ස කියලා දෙන තැනක්. අද මම මේ පින්වතුන්ට ඒ ප ဋ ාණ ධර්මයේ විසර්ජනාවාරයේ තිබෙන්නා වූ කාණ්ඩේ ප්‍රත්‍ය ධර්මයක් කියනවා ඒ තමයි අන්‍යෝන්‍ය වශයෙන් කියවෙන්නා වූ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය පිළිබඳ විග්‍රහය. ඒ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයේ ඉස්සර වෙලාම තේරුම් ගන්න ඕනේ මොකද්ද මේ වචනේ තේරුම කියලා. මේක pāli වචනයක්. සිංහලෙන් අපි ඕක කියන්නේ අන්‍යෝන්‍ය කියලා. එතකොට අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය කියලා කියන්නේ එකිනෙකට ඔවුනොවුන්ට හේතු වෙනවා කියන එකයි. ඔවුනොවුන්ට උපකාර වෙන අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය. ඒකේ තියෙන හැත්ත වශයෙන්ම වාර තුනයි තියෙන්නේ. දැන් මේ අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය කියන එක රූප වලට සම්බන්ධ කරගන්නේ නැහැ පළමුවෙන්. මේ බලන්න අපි ඕකට තියෙනවා වාර තියෙනවා තුනක්. අපි ඉස්සෙල්ලා ඒ ධර්ම පැත්තට හැරෙමු චිත්ත චෛතසික ධර්ම තමයි මෙතනදී කියන්නේ. පළවෙනි වගන්තිය පාලි වගන්තිය මේ විදිහට කියවෙනවා. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ. ඒකෙන් කියන්නේ කුසල ධර්ම. කුසලයේ කියලා හඳුන්වන සෞම්‍ය මෘදු ප්‍රභාස්වර චිත්තචෛසික ධර්මයන්. කුසල ධර්ම. ඒ කුසල ධර්ම කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස කුසල ධර්මයකටම ඔවුනොවුන් වශයෙන් පත්‍ය වීම වශයෙන් පත්‍ය ශක්තියෙන් උපකාර වෙනවා. කුසලයක් කුසලයකට උපකාර කරන ඕන වුණා අන්‍යමඤ්ඤමත් පස්සේ. ඒකේ තිබෙන්නේ තමන් අනිකාට උදව්වක්. තමන් අනිකාට උපකාරයක්. තමන් අනිකාට එක්තරා විදියක පිහිටවීමේ හැකියාවක් ඇතුව ශක්තියක් ඇතුව පිහිට වෙනවා කියන එක. ඒක තේරුම් ගන්න පුළුවන් මෙහෙම. තේරුම් ගන්න පුළුවන් ඒක සූත්‍ර දේශනාවකුත් තිබෙනවා. සූත්‍ර දේශනාවක උපමාවක් තියෙනවා. දැන් ඔය මේ උග්ග උග්ගස් මිතියක් අරගෙන උග්ගස් මිති දෙකක් එක දෙපැත් දෙන් ඒ උග්‍රස්මික දෙක ඔවුනොවුන්ට ලං කරලා බර වැටෙන්න හේතු කරාම ඒ උග්‍රස්මික දෙක වැටෙන්නේ නැතුව තියෙනවා. හේතුව එකක් වැටෙන්නේ නැත්තේ අනිත් එක ඒක අල්ලගෙන ඉඳින්න. ඒක වැටෙන්නේ නැත්තේ මේක ඒකට සපෝට් එකක් දෙන්න නිසා. ඒ නිසා ඔවුනොවුන්ට වැටෙන්නේ නැති වෙන්න පිහිට වෙලා ශක්තිය දරාගෙන ඉන්න ගතියක් ඒකේ තියෙනවා. ආන්න ඒ වගේ තමයි මේ අන්‍ය ඔන්‍ය වශයෙන් තමන් උපකාර ලබනවා අනිත් එක්කෙනාට උපකාරයක් වෙනවා. තමන් උපකාරය ගන්නවා අනිත් එක්කෙනාට උපකාරයක් දෙනවා. අන්න එහෙම ගතියක් නාම ධර්මවල තිබෙනවා. හිති චෛතසිකවල තිබෙනවා අනිත්‍යත්‍යයට උපකාර වෙන ගතිය. ඒකෙන් කියන්නේ අනිත් චෛතසිකේ කරන වැඩ ඔක්කොම කරන්න යනවා කියලා. එයා ටික කරගන්න උදව් වීම වශයෙන් උදව් වීමක් තමයි තියෙන්නේ. එතකොට එකවර දැන් මේ මේ අපි තවත් තේරුම් ගන්න ඕනේ කවදාකවත්ම කවදාකවත්ම සිතක් හුදකලාව උපදින්නේ නැහැ. අනිත් චෛතසික නාම ධර්මයන්ගේ සහසංයෝගයක් නැතුව නිකන් තනි පිට්ටනියක තනි වෙච්ච එක්කෙනෙක් හැටියට තනි වෙච්ච නාමයක් හැටියට හිතක් පහළ වෙන්නේ නැහැ. චෛතසික ධර්මත් ඒ වගේමයි ඒවා කිසි ආධාරයේ මතුවීම නැතුව එන්නේ නැහැ. ඒක නිසා මේක පොකුරට එනකොට ඒ ඕනෝන් ඒ පහළ වෙනකොට ඒ පහළ වෙච්ච වෙලාවේ හිත චෛතකයන්ට වේදනාව හිතට විඥාණයට ওই විදිහට ශක්තියෙන් උපකාර වෙනවා. ඒ උපකාර වීම ගුණය ඒ චෛතසික ධර්මයන්ට කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම චිත්තයට කරන්න පුළුවන්කම තියෙන්නේ. අන්‍ය ඔන්නේ අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය ශක්තිය ඒකේ තිබෙනා නිසා. හරිම සූක්ෂම ධර්මයක්. තවත් අපි මේ විදිහට හොයලා බලමු. දැන් මේ ප ဋ ාණ ධර්ම විස්තර කරනකොට ක්‍රම දෙකකට කියලා දෙනවා. මේ චිත්ත වීදි කියනකොට මේ චිත්ත මේ චිත්ත වාර්ගයන් කියනකොට ක්‍රම දෙකකට කියලා දෙනවා. එකක් තමයි චිත්ත චෛතසික වශයෙන් වෙනම කියනවා. සමහර තැන්වල කියන්නේ චිත්තචෛසික ධර්ම. ඒ කියන්නේ කුසල ධම්ම කියලා කියන මේ চৈতසිකෝ මේ සිත් ඒ විදිහට කියන. සමහර වෙලාවට එහෙම කියන්නේ නැතුව කියනවා ස්කන්ධ වශයෙන් අරගෙන ඛණ්ඩ කියලා කියනවා. දැන් මෙතන කියන්නේ හැබැයි ස්කන්ධ වචනේ දාන. හැබැයි අර চৈতසිකම තමයි. නාම ධර්මයේ තමයි කියන්නේ. කුසලෝ කීකෝ කන්දු ඉන්නන්නම් කන්දානම් අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චේ ඒ කියන්නේ කුසල ධර්මයෝ අපි මෙහෙම හිතමු කුසලෝ ඒකෝ කන්දු තින්නන්නම් කන්දාන අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චය කුසල හිතක් පහළ වුණාම ඒ කුසල හිත කුසල හිතේ තිබෙනවා ඒක ඒක හතර ගොඩකට යන්න ඕන. ඒ හිතක් කියලා කියන්නේ චෛතසික මණ්ඩලයක් එක්ක එකට පහළ වෙන දහම් පොකුරක්. සියුම් වූ දහම් මණ්ඩලයක්. සියුම් වූ දහම් කාණ්ඩයක්. සරලව ගත්තොත් අපි හිතමු චෛතසික ධර්ම චෛතසික ධර්ම 33ක් එක පහළ වෙනවා හිතක්. ඒ කියන්නේ චෛතසික අවමෙන් චෛතසික ධර්ම 33ක් පහළ වෙනවා. ඒ 33 තනියෙන් එන්නේ හිත නැතු. එතකොට හිතත් එනවා. එතකොට 34ක් වෙනවා නාම ධර්ම. මේ ටික හතරට බෙදෙන්න ඕන. හතරට බෙදෙන්නේ ස්කන්ධ වශයෙන්. ඒ කියන්නේ මේ නාම ධර්ම සමූහයේ කුසල් හිතක් වශයෙන් ගත්කල මේකට කියනවා කුසල කන්ද කියලා. කියන්නේ 34ම කුසල කන්ද. මේ කුසල කන්දේ හතරට බෙදෙනවා එකක් ඒ ඒ තමයි මේ විඥාණය එකක් වේදනාව එකක් සංඥාව එකක් සංස්කාර ගොඩට එකක් විඥාණයට ගොඩක් ගොඩක්. ওই විදිහට මේ සංස් කියන්නේ කුසල සිතයි චෛසික ටිකයි ඔක්කොම බෙදී ගියාම එතකොට තමයි කියන්නේ කුසලෝ ඒකෝ කන්දෝ අර කුසල ධර්ම එක ස්කන්ධයක් තින්නම් නම් කන්දාන අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ අනිත් ස්කන්ධවලට මේවා පිහිට වෙනවා. එතකොට කුසල ඛණ්ඩය ගැනෙන්නේ කොයි තැනටද? සංස්කාර ස්කන්ධයට. කුසල ඛණ්ඩය ගැනෙන්නේ සංස්කාර ස්කන්ධයටයි. තින්නන්නම් ඛණ්ඩානම් කියලා කියන්නේ වේදනාව, සංඥාව, විඥාන. ඊළඟට ඔය එක කුසල ඛණ්ඩයක්. ඔක්කොම ටික කුසල තමයි සලකන්නේ. නමුත් මේක දෙකට තුනට බෙදලා තයෝ කන්දා ඒකස්ස කන්දස් අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චය. ස්කන්ධයෝ තුන් දෙනෙක් එක ස්කන්ධයකට ඔවුනොන් පිහිටවීම වශයෙන් උපකාර දෙකට ගත්තොත් එහෙම ස්කන්ධ දෙකක් අනිත් ස්කන්ධ දෙකට උදව් වෙන උපකාර ওই විදිහට කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස් අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ කියන තැන ඔය මේ චිත්ත චෛතසික ධර්ම ටික ඔය කුසල් සිතක තියෙන සිතයි චෛතසික ධර්ම සමූහයයි ඔක්කොම ටික වෙනස් වෙලා විසිරිලා නැති වෙලා යන්නේ නැත්තේ වෙනත් තැනකින් ආධාරයක් උපකාරයක් ඒවට අවශ්‍යත් නැත්තේ ධර්ම ස්වභාවයෙන්ම ස්වභාව ධර්මයෙන්ම ඒවාට ඔවුනොවුන්ට උදව් වෙන පිහිට වෙන ගතියක් ඒ ඒ ධර්මවලම පිහිටා තිබෙන නිසායි. එකකින් තුනකට තුනකින් එකකට දෙකකින් තුනකට දෙකකින් දෙකකට ওই විදිහට ඇති වෙනවා උපකාරක ධර්ම. උපකාරක ස්වභාව. අනිත් එක තමයි තව සැඟවිච්ච ධර්මයක් තමයි අපි මේ ප ဋ ාණයේදී තේරුම් ගන්න ඕන වෙන්නේ. ඇයි මේ නාම ධර්ම අනිත් ඒවාට අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරන්නේ ඇයි උදව් ගන්නෙ? ඇයි උදව් කරන්නේ ඇයි උදව් ගන්නෙ? හිතලා බලන්න අර උදාහරණයට ගත්ත අර උග්ගස්මිති දෙක ඒ උගස්මිටි දෙක වැටෙන්නේ නැතුව තියෙන්නේ එකම වෙලාවේ එකම මොහොතේ එක තැන. මේ උගස්මිටි අනිත් එකට උදව් කරනවා. ඒ කියන්නේ උදව් කරන්නේ වැටෙන්නේ නැතුව ඉන්න කියලා. ඉතින් වැටෙන්න යන උගස්මිටියට තමන් හේතු වෙලා ඊළඟට තමන් අනිත් උග්ගස්මිතියට උදව් කරන වැටෙන්න වැටේ සිටින්ට වගේම තමන්ට වැටේ සිටින් වැටෙන්නේ නැතුව ඉන්නට එයා උදව් කරන එකත් ඒ වෙලාවේ ගන්න. ඒක නිසා මේ නාම ධර්ම වල තිබෙනවා ගීන් ඇස්පෙක්ට් එකයි රිසීවින් නේචර් එකයි. දෙන ස්වභාවය ලබන ස්වභාවය ඔය ගතිය ඒකේ තියෙන නිසා තමයි ඔය වෙන තැනකට මේවා කෙරිලා යන්නේ නැත්තේ සහ ඒවා වෙන තැනකින් පිටක් අවශ්‍ය වෙන්නේ නැත්තේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ස්වභාවය මේ වගේ තියෙන නිසා. ඒක එහෙම හිතුවොත් තමයි අපිට දැනෙන්නේ. නැත්තම් එන්නේ දෙවෙනි චිත්ත විච්චි තමයි අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයේ අකුසල ධර්මයක් තවත් අකුසල ධර්මයකට මේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒක තියෙනෙත් මෙහෙමයි. කුසල් සිත් ගැන ඉස්සලා කිවි. උදාහරණයකට එකයි ගත්තා. අකුසල් සිත් පිළිමුත් අපි ගත්තොත් එහෙම ලෝභ සහගත සිත. ලෝභ සහගත සිත ගත්තම ඒ ලෝභ සහගත සිතේ තිබෙන චෛතසික රංචුව සිත අර මුලින් කිව්වා වගේ කොටස් හතරකට බෙදුවා ඒකේ තියෙනවා විඥානස්කන්ධයට යන හිත චෛතසික ටිකෙන් වේදනාව යනවා වේදනාස්කන්ධයේ කොට්ටාසයට සංඥාස්කන්ධයට යනවා සංඥාව ඉතිරි තියෙනා වූ පස්ස චේතනා විරිය ප්‍රීති ඡන්දාදි වශයෙන් තිබෙනා වූ ඔක්කොම ටික යනවා සංස්කාර ස්කන්ධයට. ඒක නිසා එතන තිබෙන ධර්ම මණ්ඩලයේ ධර්ම පොකුර චිත්තචෛතසික ටික හතරට බෙදෙනවා වේදනාව සංඥාව සංස්කාර විඥානය කියලා. එතන තිබෙනා ධර්ම වල තනි වේදනා ස්කන්ධයේ හැටියට නියෝජනය වෙන්නේම තනියෙන් ඉන්නා වූ වේදනා චෛතසිකයයි. සංඥා ස්කන්ධයේ හැටියට නියෝජනය වෙන්නේම තනියෙන් ඉන්න සංඥා ස්කන්ධයයි. ඊළඟට විඥානස්කන්ධයේ හැටියට නියෝජනය වෙන්නේම තනියෙන් හුදකලා වෙන්න විඥාන විඥානය. හැබැයි සංස්කාරස්කන්ධයේදී එතනදී සංස්කාරස්කන්ධයේ හැටියට අර පස්ස චේතනා ඒකාග්‍රතා ඔය අනිත්‍යක ලෝභ මෝහ ඔය ඔක්කොම ටික අර සංස්කාර කොන්ට්‍රාසෙට යනවා අකුසලෝ ඒකෝ කන්දු අකුසලයේ එක් ස්කන්ධයක් තින්නන්නම් කන්දානම් අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ අනිත් ස්කන්ධ වලට ඔවුනුන්ගෙන් පිහිට ලබා ගැනීම ලබා දෙමින් අන්‍යෝන්‍ය අත්විවීමක් සිද්ධ වෙනවා පෙර කිව් ආකාරයට තයෝ කන්දා ඒකස්ස කන්දස් ස්කන්ධ තුනක් එක ස්කන්ධයකට එක ස්කන්ධයක් ස්කන්ධ තුනකට ස්කන්ධ දෙකක් එහෙක දෙකකට දෙකක් තව ස්කන්ධ දෙකකට මේ අන්‍යෝන්‍ය වශයෙන් පත්ති වෙනවා. අර මුලින් කියු විදිහම තමයි. ඔය ක්‍රම දෙක ඔය කියපු ස්වභාවයේ පිහිට වෙන එක එක වෙලාවේ අකුසලයෝ අකුසලයන්ටත් කුසලයෝ කුසලයන්ට හේතු වෙන්නේ. හැබැයි කවදාකවත්ම අකුසල ධර්ම සමූහයක් එකම මොහොතේ කුසල ධර්ම සමූහයකට එහෙම අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කරන්නේ ඒක වෙන්න බෑ. තව එකක් තිබෙනවා. අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මා සංයමඤ්ඤ පච්චේන පච්චයෝ. අභ්‍යාකත ධර්මය ඒ කියන්නේ කුසලස් නොවු අකුසලස් නොවු ධර්ම. ක්‍රියා සහ විපාකයි. ක්‍රියාසිත පහළ වෙනවා විපාකසිත පහළ වෙනවා ඒ වාගේ ඒවා නාම ධර්ම හැටියට අව්‍යාපෘත ධර්ම අව්‍යාපෘත ධර්මයක් අනිත් අව්‍යාපෘත ධර්මයන්ට ප්‍රේදිත පත්ති වෙනවා විපාක අව්‍යාපෘත ක්‍රියා අව්‍යාපෘත විපාක ප්‍රයකතු ක්‍රියා ප්‍රයකතු ඒකෝ කන්ද තින්නම් කන්දානම් අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ විපාක සිතක හෝ ක්‍රියා සිතක තිබෙන එක ස්කන්ධයක් අනිත් ස්කන්ධ තුනට උපකාර වෙනවා ඕනෝම්ගේ වශයෙන්. ස්කන්ධ තුනක් එකකට උදව් වෙනවා උපකාර වෙන ඕනෝම්ගේ වශයෙන්. ස්කන්ධ දෙකක් ඕනෝන්ට උදව් වෙන උපකාර වෙනවා ඕනෝන්ගේ වශයෙන්. ඔය විදිහට දැන් මේ තනියෙන්ම තනියෙන්ම කියාගෙන ගියේ මුලින්ම මොනවා ගැනද? නාම ධර්ම ගැන විතරයි. චිත්ත චෛතසික ධර්ම ගැන විතරයි ඔය අන්‍යමන්‍ය කතාව අන්‍යෝන්‍ය කතාව ඔය ඉදිරි කියාගෙන තියෙන තේරුම් ගන්නට ලේසි. ඒක පටලවිල්ලක් නැතුව නාම ධර්ම ස්ථාන තුන බෙදාගත්තම කුසල වාරය අකුසල වාරය අවියාපත වාරය ඒක තේරුම් ගන්න ලේසි. දැන් තිබෙනවා මෙහෙම එකක්. එතනින් අයින් වෙලා ගියාම අපි එතනින් අයින් වෙනවා. නාම ධර්ම කතාවෙන් අයින් වෙලා අපි නිකන් මේ බාහිරට යනවා. බාහිරට ගියන් පස්සේ එහෙ තියෙනවා පටවේ ගහක් අපි ගන්නවා. ඒ ගහේ ඒ ගහ පොළොවේ පිහිටලා වැටෙන්නේ නැති තියෙනවා. ඒ ගහේ තියෙන පටවි ස්වභාවය, ගහේ තියෙන උණුසුමක් සීතලක්, තේජෝ ස්වභාවය, ඒ වගේම වායු ස්වභාවය, ඊළඟට ආපෝ ස්වභාවය කියලා. ওই ගහේ තියෙන හතර වර්ගයේම නාම ධර්මයන්ට කිසිම සම්බන්ධයක් නැතුව ඕනොන්ට උපකාර වෙන පවතී. එහෙම ගැතියක් ඒක තියෙනවා. ඒක නිසා කියනවා ඒකං මහා භූතං තින්නන්නම් මහා භූතානං අන්‍යමඤ්ඤ පච්චේන පච්චය එක මහා භූත ධර්මයක් අනිත් මහා භූත ධර්මයන්ට උදව් වෙනවා අනිත් අයගේ උදව් තමන් ලබනවා. ඒ වගේම මහා බෝධර්ම තුනක් එක බුද්ධ ධර්මයට උදව් කරනවා එක්කිනාගේ උදව්ව සමන් ලබනවා. දෙන්නේ උදව් කරනවා දෙන්නේ උදව් ලබනවා. ඔය විදිහට මේ බාහිර වශයෙන් ඒක තේරුම් ගන්නයි කියන්නේ. හැබැයි මේ සත්‍යයකට සම්බන්ධ කරලා ගත්තාම මේ විදිහට කියන්න අපි මේ මනුෂ්‍ය ලෝකයේ ඉතිරිච්ච වෙලාවේ අපේ මනස ලෝකයේ ඉපදීම අපි ආරම්භ කරලා මේ පවත්න්නේ මව් කුසේ ඉඳලා. ප්‍රතිසන්දි ස්ථානේ මව් කුසේ. ප්‍රතිසන්දි ස්ථානේ ඉස්තර වෙලා නැති වෙන කුසල නෙවෙයි. අකුසලත් නෙවෙයි. එතන ඇති වෙන්නේ විපාක අව්‍යාකෘතියක් ඇති වෙන්නේ චිත්ත වශයෙන්. විපාක අව්‍යාකෘතියක්. පටිසන්ධික්ඛනේ විපාක අභ්‍යාගතෝ ඒකෝ කන්දු විපාක ඒ සිතුර පවතිනා වූ විපාක හිතක් ඊළඟට තේනවා තින්නන්නම් කන්දානම් වත්තුසච කඤ්ඤමඤ්ඤ පච්චේන පච්චයෝ මේ පින්වතුන් මතක ඇති අපි මේක කලින් මතක් කරා එතනදී සිද්ධ වෙන්නා වූ තවත් 아무තු ධර්ම ස්වභාවයක්. ඒ තමයි රූපයක් පහළ වෙනවා. ප්‍රතිසන්දි ස්ථානයේ. ඒකට කියන වස්තු රූපය කියලා. ඒ වස්තු රූපය අර විපාක අව්‍යාකෘතය ඒ වගේම විපාක අව්‍යාකෘතය ඒක එක ස්කන්ධයක්. ඒකේ උදව්ව ලබා දෙනවා අනිත් වේදනා සංඥා විඥාන තුන්දෙනාටයි වස්තු රූපේට. ඒක ධර්ම ස්වභාවයක්. කවුරුත් කියවලා කරන එකක් නෙවෙයි. ඒ වගේම කවුරුත් බලයක් තාන එකක් උත් නෙවෙයි. ඒක ස්වභාව ධර්මයක්. ඒ විලාවේ ප්‍රතිසන්දියේදී ඒ විපාක ස්වභාවය අනිත් කන්ද තුනට ලබා දෙනවා. අනිත් එක තමයි සංඥාවයි වේදනාවයි සංස්කාරය විඥාණයට උදව් කරනවා. විඥාණය අනිත් තුන් දෙනාට උදව් කරනවා. දේකන්දා දෙන්නම් කන්දානම් පත වස්තුච්ච වත්තුස්සච. අඤ්ඤමඤ්ඤ පච්චේන පච්චේ. ස්කන්ධ දෙක රූපයන්ටයි අනිත් ස්කන්ධ දෙකට උදව් කරනවා. හැබැයි කවදාකවත් මේ බලෙන් අර රූපයන්ගේ උදව්ව ගන්න යන්නේ එහෙම නැහැ. වස්තු රූපී තිබෙනවා මේගොල්ලන්ට මේ ශේස්ත්‍රේ වීමේ උප උදක උදව් තියෙනවා. යම් කිසි කෙනෙක් සත්‍යයේ මව කුසක පිළිසිත ගන්න මොහොතේ ප්‍රතිසන්දිය හැටියට ඉදිරිපත් වෙලා එන්නා වූ විපාක සිටේ. ඒක නාමස්කන්ධයක්නේ. එතකොට ඒ නාම ස්කන්ධය අනිත් තුනටයි අර විපාකය හැටියට ඉදිරිපත් වෙච්ච රූපයටයි ඔන්න උදව් වෙනවා. ඒ උදව්ව ලබන ගතිය ඒකේ තියෙනවා. මෙතන තිබෙන්න ආශ්‍රය කරගෙන පවතිනා වූ ස්වභාවය. දැන් ඔය වගේ බාහිර රූප, ආහාර රූප, ඊළඟට ඔය ඍතුවෙන් හට ගන්න රූප, බාහිර වශයෙන් ගන්න ඒ සෑම දෙයක්ම ඔය භූතයන් මහ භූත ධර්මයන්ගේ එක්කාසයෙන් යම්කිසි තැනක රූප සමූහයක් තියෙනවාද? ඔවුනොන්ට රූප වෙන වෙනම උදව් කරනවා නාම ධර්ම වලට එක්කාසු වෙන්නේ ඔය එක්කාසු වෙන්නේ නැත්තේ ප්‍රතිසන්දි ස්ථානයේ හැර මෙන්න මේ ටික තේරුම් ගත්තාම මෙන්න මෙහෙම එකක් තියෙනවා අපේ ශාරීරික පාටක් තියෙනවා මේ ශරීරයේ පාට කවදාකවත් මේ ශරීරය අතහැරලා යන්නේ ඒ අතහැරලා යන්නේ නැත්තේ මේ ශරීරයේ පටවියාපෝ තේජෝ වායු තියෙන නිසා. එතකොට ඒක උපාදාය රූපයක්. ඒ පඨවි ආපෝ තේජෝ වායු රූප අපේ ශරීරයෙන් වෙන් වෙලා ගැලවිලා අයින් වෙලා විසිරලා යන්නේ නැත්තේ ඔවුනොන්ට උපකාර කරමින් පිහිට වෙන ගතියක් ඒකේ තියෙන නිසා. නිවන් දකින තෙක් නිවන් දකින නිවන් අවබෝධ කරගන්න මොහොත දක්වාම මේ රූප මණ්ඩය මේ රූප කට්ටලය මේ රූප පොදිය එකට වෙලා එකට වෙලා එක වස්තුවක් එකට බැඳිලා අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනුන් උපකාර කර ගනිමින් පවතින ගතිය තියෙනවා. යම්කිසි දවසක රහතන් වහන්සේ නමක් හුදකලාව හෝ අහසේ හෝ සක්මනේ හෝ කුටියක හෝ වැඩ ඉඳගෙන උන්වහන්සේ කෙලෙස් නැසුවා නම් ඒ කෙලෙස් නැසපු උන්වහන්සේ උන්වහන්සේගේ ශරීරයේ තිබෙනවා මෙහෙම ස්වභාවයක් එකක් තමයි උන්වහන්සේ කෙලෙස් නැසුවා කෙලෙස් නැසපු නිසා උන්වහන්සේගේ ශරීරයේ පහළ වෙන චිත්තජ රූප මේ සෞම්‍ය වූ කෙලෙස් සිත් වලින් හටගත්තේ නැති රූප. කෙලෙස් සිත් වලින් හටගත්තේ නැති රූප කොටක් තියෙනවා. හේතුව රහතන් වහන්සේ නිසා. හැබැයි එහෙම චිත්තජ රූප වශයෙන් කෙලෙස් පහළ නොවුනාට උන්වහන්සේ රහත් වෙන්න කලින් ඇති වෙලා තිබෙන කෙලෙස් ඇති කර වුණා වූ කෙලෙස් වලින් හටගත්ත කෙලෙසුන්ගෙන් ඇති කරපු රූපයක් උන්වහන්සේට තියෙනවා. මොයි චක්කු රූපය, ප්‍රසාද රූපය, සෝත රූපය, ගාහන, නාසය, ජීවහා රූපය, කාය රූපය, සුදේ වස්තු රූපය මේවා උන්වහන්සේ මීට කලින් කෙලෙස් නැති කරන්ට කලින් ඇතික ඇතිවෙච්ච ඒ සිතක තිබෙන බලය කෙලෙස් සිතකින් තමයි ඒ බලයෙන් තමයි මේ පහටලා තියෙන්නේ. හැබැයි උන්වහන්සේ දැන් රහත් වුණාට පස්සේ හසුරුවන්නේ අර කෙලෙස් සිත් වලින් ඉස්සර වෙලා කෙලෙස් වලින් හදා කෙලෙස් වලින් හදපු ඒ රූපය හසුරුවන්නේ නිකලෙසිතකි. පෘථග්ජනේ කෙනෙක් තමන්ගේ ශරීරය කෙලෙසුන්ගෙන් හැදිච්ච ශරීරය හසුරුවන්නේ කෙලෙස් සාගත හිතකි. රහතන් වහන්සේ කෙලෙසුන්ගෙන් හැදුනා වූ ශරීරය හසුරුවන්නේ නිකලෙස් සිතකි. එතකොට මේ නිකලෙස් සිත හරි බලවත්. පිරිණුවන් පාන වෙලාවේදී රහතන් වහන්සේ පිරිනම් පාන අවස්ථාවේදී උන්වහන්සේගේ හිත ඔක්කොම නැවතී යනවා. චිත්ත පරම්පරාව අවසාන ෆුල් ස්ටොප් එකට එනවා. චිත්ත පරම්පරාව නිවිල යනවා. චිත්ත පරම්පරාව නිවිල යනකොට ඒ චිත්ත පරම්පරාවට නෑකම් තියාගෙන චිත්ත પરම්පරාවට බැඳිලා චිත්ත પરම්පරාවේ කෙලෙස් පහළ වුණා. ඒ කෙලෙස් වලට යටත් වෙලා හැදිලා තිබෙනා වූ චක්කු ප්‍රසාද රූපය නිවියනවා. සෝත ප්‍රසාද රූපය නිවි යනවා. ආය කවදාකවත් ඒ ලයින් එකේ චක්කු ප්‍රසාද රූප හැදෙන්නේ සෝත ප්‍රසාද රූප හැදෙන්නේ ගාහන ප්‍රසාද රූප හැදෙන්නේ ජීවහා ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප හැදෙන්නේ. ඔය ප්‍රසාද රූපවලට තමයි ඒ රහත් වෙන්න කලින් තිබිච්ච හිත මම කියාගෙන ඉඳලා තියෙන්නේ. නමුත් රහත් හිත ඒ මේ ඉස්සර වෙලා මම කියපු ඇහැට ඉස්සර වෙලා මම කියපු කනට රූප වලට තවදුරටත් මම කියලා කියාගන්නේ නැහැ. හිතාගන්නේ නැහැ. ඒක අයින් කරලා ඒ සිත්තිකෝම නිවිලා යනවා එතනින් පස්සේ උන්වහන්සේගේ ශරීරයේ චිත්තජ රූපත් නැහැ කර්මජ රූපත් නැහැ පිළිනොම් පාදනාට කර්මජ රූපත් නැහැ චිත්තජ රූපත් නැහැ ආහාරජ රූප පහළ වෙන්නේ නැහැ එකම එක රූප කොටාශයක් ඉතිරි වෙනවා ඒ තමයි ඍතුජ රූප එතෙන් පස්සේ උන්වහන්සේ මේ ලෝකයේ කොටසක් උන්වහන්සේගේ ශරීරය උන්වහන්සේ සම්මුති හැටියට කතා කරපු රහත් ශරීරය කියන්නේ මේ ලෝකයේ තිබෙනා වූ ඍතුජ රූප වලට බාහිර දිනා උන්වහන්සේගේ හිතේ තියෙන කයින් වල නිවිලා නිවනට පස්සේ මේ ධර්මයේ කතා කරන එකේ පරමාර්ථය ආන්න එතෙන්ට අපි හිත අරගෙන යන්නට රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි ගිය තැන නිර්වාණ ධාතුව. එතෙන්ට යන්ට යන ගමනේදී උන්වහන්සේලා එතෙන්ට යන්ට අනුගමනය කරා වූ මානසිකාර ක්‍රමයක මේ එක තැනක් තමයි අපි අද අන්‍ය අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය වශයෙන් කතා කරේ. වාර තුනක් තියෙනවා. ඒ වගේම සංසාරේ ඉන්න තාක්කල් ඒ මේ රූප මේ නාම ධර්ම ඔවුනොන්ට හේතු වෙලා හැක් වෙලා උදව් කර කර ඉන්නවා ඒක නවත්ත ගන්නට ඒ උදව් කර කර ඉන්න එක නවත්තලා ඒගොල්ලන්ගේ උදව් කර කර ඉන්න වැඩේ නවත්තලා අහකට යන්න උපකාරණ වටිනා ධර්ම කොටාසයක් තමයි මේ පින්වතුන්ට මම අද මේ වෙලාවේදී කෙටියෙන් මතක් කරේ. ඒ නිසා මේ ධර්මයේ ඇසීමෙන් හිතීමෙන් මෙනෙහි කිරීමෙන් යම්කිසි කුසල චිත්ත පරම්පරාවක් හිතේ මතුණාද නිකලස් සහගත ඒ වගේම ඡන්දය මුල් කරගෙන අලෝභය මුල් කරගෙන අද්වේෂය මුල් කරගෙන විශේෂයෙන් අමෝහයවත් ප්‍රඥා මුල් කරගෙන මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදුනුවණ ස්පර්ශ වූ මහරහතන් වහන්සේලාගේ ඒ විස්තරාත්මක හිත් යොමු වූ ඒ සියුම් ධර්මකාණ්ඩයේ පැත්තට සත්වයක් නොව පුද්ගලයෙක් නොව ජීවියක් නොව ආත්මයක් නොව කෙනෙක් නොව දෙවියෙක් පුද්ගලයෙක් නොව ධර්ම ස්වභාවය හැටියට යම් කිසි කෙනෙකුගේ හිත ඒ ධර්ම වල ධර්මය හැටියට දැනගනිමින් හැතිරුණා නම් අන්න එතනදී තිබෙනවා විපස්සනා මණ්ඩලයක හිත විපස්සනා පැත්තකට විපස්සනා මණ්ඩලයට හිත හැරිවුවා කියන ගැතියි. ඒ නිසා මේ වෙලාවේදී ඒ විපස්සනා හිතත් මේ බණ ඇසීමේ කුසල චේතනාවත් තුළින් ඇති වූ ඒ ආ මහා ආනුභාව සම්පන්න චේතනාවන්ගේ බලයෙන් සෑම දිනාටම සංසාර දුකින් හේතුඵල ධර්මයන්ගෙන් මිදෙලා ඒ බුදු හිත් පසේ බුදුරජාණන් වහන්සේලාගේ නිකලෙසිට රහතන් වහන්සේලාගේ නික්කෙල සිත්වලින් දැක අවබෝධ කරගත්තා වූ ශාන්ත වූ සූක්ෂම වූ පිවිසිරු පිරිසිදු නිර්වාණ ධාතුවෙන් සැනසෙන්න, නිර්වාණ ධාතුවෙන් නිවී යන්න ලැබේවා. නිර්වාණ අවබෝධයේ පිණිස මේ ධර්මයේ හේතුපනිශ්‍රේ වේවා කියලා මෛත්‍රියෙන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම පෙරුවන් සරණයි. සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් ඔබ වහන්සේ මේ අප වෙනුවෙන් මේ ආකාරයෙන් වෙහෙස වෙලා මේ කරුණ මතක දීම් පිළිබඳව ස්වාමීන් වහන්සේ වහන්සේගේ කාල වේලාව අද දවසේ කොහොමද ස්වාමීන් වහන්සේ? තව රැඳීම් අවස්ථාවක් තියෙනවද? ඩිංගක් කළා ගන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. එහෙනම් සල්යන මිත්‍රයන් යම් කිසි කොටසක් කවුරුත් දැනගැනීමේ අවශ්‍යතාවය තියෙනවා නම් ඒකට අවස්ථාවක් තියෙනවා. ඒවත් කරනයි. ප්‍රශ්න වලින් ඉදිරිපත් වෙන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අර ප්‍රති සම්දික්කනේ කියලා විතරක් ඉන්න සඳහන් වෙලා තියෙන වස්තු රූපයේ සම්බන්ධව අනිත් අවස්ථාවවලදී ස්වාමීන් වහන්සේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක් වෙන්නේ නැහැ වගේ පොඩ තමයි තේරෙන්නේ. ඒ කියන්නේ අවස්ථාව විතරයි වස්තු මේ විපාක හිතකට මේ අඤ්ඤමඤ්ඤ පත්‍ය ලබන්නේ කෙනෙක්. ඒකෝර ස්වාමීන් වහන්සේ අනිත් අවස්ථාවවලදී අර වස්තු රූපය ආධාර කරගෙන සිත් පාළ වෙන්නේ ඒකට මොන වගේ සම්බන්ධයක් තියෙන? ඒකට ඒ වස්තු රූපයෙන් කිසිම මේ ප්‍රත්‍යක් නැත්තම් ඒක ඒකම මට හිතෙන්නේ මොකද ස්වාමීන් වහන්සේ දැන් ප්‍රසාද රූපවල දැන් ආධාරය නැතුව හිත් පාල වෙන්න වෙන්නේ කොහොමද ඒක ආධාර කරගෙන පහළ වෙන්නේ කොහොමද ඒ ප්‍රසාද අනිත් ප්‍රසාද රූපවලත් ප්‍රත්‍ය අන්න ආඥාමන්‍ය ප්‍රත්‍යයක් නැත්නම් කියන එක ස්වාමීන් වහන්සේ අන්‍යමඤ්ඤ පත්‍ය පිළිබඳව කියනකොට මේ අපිට විස්තර කරලා දෙන්නේ පැටලුම් යන් නැතිවෙන්න නාම ධර්ම ඉස්සර වෙලා වෙනම කියලා දෙනවා කොඩවල් තුනකින් කුසල අකුසල අව්‍යාකෘත වශයෙන් ඊට පස්සේ මේ රූප ධර්ම පිළිබඳව ආහාරජ චිත්තජ ඊළඟට ඔය කර්මජ රූප ඍතුජ රූප වෙනම කියලා දෙනවා මේ හේතුව ඒ මේ වගේ තියෙන්නේ මේ එකක් තමයි මේ හේතු වෙනවා ප්‍රත්‍ය වෙනවා කියන එකයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ලැබනවා කියන එකයි වෙනස්. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය ලැබනවා කියන කියන තැනට තමයි ওই ප්‍රතිසන්දිය කලපන්නේ. දැන් මේ ඒ වචනේ තේරුම සැලකුවාම අපි අර මේ උදාහරණයක් ගත්තා උදාහරණයක් ගත්තා මේ අර මිටි දෙකක් උග්ගස් මිටි දෙකක් එකම වෙලාවේදී උග්ගස් මිටියේ ප්‍රත්‍ය දෙන එකක් තිබෙනවා ප්‍රත්‍ය ලබන එකක් තිබෙනවා ඊළඟට ප්‍රතිසන්දි අවස්ථාවේදී විතරයි නාම ධර්මයක් නිස්රේවස් මේ හැටියට ඔය මණ්ඩලයට ගිහිල්ලා මේ එකට පොදි ගිහිල්ලා කටයුතු කරන්නේ. ඒකේ තිබෙන්නේ චිත්තචෛසික ධර්මයෝ අනිත් අයට උදව් කරන ගමන් වස්තු රූපේටත් එතෙන්ටත් මේ උදව් කරනවා කියන එකයි එච්චරයි තියෙන්නේ. දැන් අර ප්‍රසාද රූපයේ එහෙම ගන්න නැත්තේ ප්‍රසාද රූපවල සහ වෙනත් අවස්ථාවලදී මේ චිත්ත චෛතසික ධර්මයන් ඒක පාවිච්චි කරන්නේ මේ ආධාරකයක් හැටියට මිසක දැන් විඥාණයට එළිය තිබෙන්නා වූ ගෝචරය දැන ගැනීමට අඩිය තියන්න නිකන් ගිහිල්ලා හිටගන්න තැනක් හැටියට පාවිච්චි කරනවා නිස්සරය වස්තුවක් හැටියට පාවිච්චි කරනවා හැරෙන්න කවදාකවත් මේ ඒක උදව්වක් ලබා ගන්නට ඒක පාවිච්චි කරන්නේ නැහැ වස්තු රූපේ. මේ කියන්නේ මේ ඔය ප්‍රසමේ චක්කු රූපේ. ඒ කතාව නිසා ඒ සිද්ධිය නිසා තමයි ඔය නාම ධර්ම ප්‍රතිසන්දී අවස්ථාවට විතරක් යොමු කරලා තියෙන්නේ අනිත් ඒ වගේ අහක් කරලා තියෙන්නේ. අත්තන විතරයි කරන්න පුළුවන් එක චිත්තක්ෂණයක විතරයි ඔය සිද්ධිය සිද්ධ වෙන්නේ. හේතුව හුදකලා වෙච්ච මනසක් තමයි ප්‍රතිසන්දී අවස්ථාවට එන්නේ. ප්‍රතිසන්දී අවස්ථාවේදී කරුණු තුනක් සිද්ධ වෙනවා. චිත්තචෛතසික ධර්ම ටිකයි විඥානයයි නාම ධර්ම ස්ථාන ස්ථාන හතරදී ඊළඟට ඒ ටිකට වස්තු රූප එකක් නිස්සරයක් වෙනවා අනිත් එක තමයි අඤ්ඤමඤ්ඤත් වෙන. හැබැයි එහෙම ක්‍රමයක් අරකි නෑ. චක්කු වස්තුව ඊළඟට සෝත වස්තුව ආදී ස්ථානවල ඒ ප්‍රතිසන්දි අවස්ථාවේදී කරන කාර්යය සිද්ධ කරන්නේ නැහැ. හැබැයි විපාක වශයෙන් ඉදිරිපත් වෙනවා නිසරේ භූමියක් හැටියට. ඒ කියන්නේ සමහරවිට දැන් ඉස්සරහත් ඒක කරපු නැති නිසා මට ඒක තාම තේරුම් ගන්න බැරි නිසා අහන්නේ. එතකොට මේ ප්‍රසාද රූපේ නිශ්චයපත්‍ය වෙනවාද චිත්තසයිතයිසික වලට? වෙනවනේ. මේක වෙන්නේ භූමියක් හැටියට වෙනවා. ප්‍රසාදයක් වෙනවා. භූමියක් හැටියට වෙනවා. දැන් ඒක මම වචනේ පාවිච්චි කරේ වචනේ පාවිච්චි කරේ භූමියක් වෙනවා. දැන් අර තියෙන සූත්‍රයේ සූත්‍ර දේශනාවේ තිබෙනවා චක්කුංච පටිච්ච රූපේච උපපජ්ජති චක්කු විඥාන. ඒ කියන්නේ පොඩි බාහිර පිහිටක් වුණා. චක්කුංච පටිච්ච ප්‍රසාද රූපේ. රූපේච පටිච්ච ගෝචර රූපේ. ඒකේ උදව් ඒකේ හේතුවක් උදව්වක් නිසා අර පහළ වුණා කියලා කියන්නේ අර හිතට හිතට විඥාණයට අර බාහිර රූපය ග්‍රහණය කර ගැනීම සඳහා නිකන් අඩිය තියාගත්තා වගේ වුණානේ. ඒ කියන තාලෙ. එතකොට ඒක පාවිච්චි කරන්නේ නිකන් භූමියක් හැටියට. නිකන් ස්ථානයක් හැටියට. උපකාරක ධර්මයක් හැටියට. අර අන්‍යවන්‍ය ප්‍රත්‍ය කියලා කියන එක ඒ වෙලාවේදීම දැන් යම් කිසි විදියකින් චක්කු ප්‍රසාදය අරකට උදව් වුණා නම් ඒකෙන් මේකටත් උදව්වක් වුණා නම් ආන එතනදී අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය සිද්ධ වෙනවා. ප්‍රේමසන්න හොඳට ප්‍රේමසන්න. ස්වාමීන් වහන්සේ ප්‍රවණ වාස්නහව ප්‍රශ්නෙට හිතන දැන් කර්මජ රූපේ කියන්නේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, හදේ වස්තු ආදී වශයෙන් ගත්තා මේ වස්තු රූප ටික මේ කර්මජ වශයෙන් පහළ වෙලා ඒක සංතති වශයෙන් පැවතෙනවා. අනිත් ඉන්ද්‍රිය රූපේ හිම ජීවිත ඉන්ද්‍රිය රූපය ආදී වශයෙන් ආධාර කරගෙන ඒ වගේම ආහාර රූප වලින් ඒවා නිස්සය ප්‍රත්‍යයෙන් උදව් කරන ඒවා අර දකින්න යම් කිසි දෙයක් දකිනකොට ඒ චිත්ත චෛතසික ධර්ම හදන්නේ නිශ්චය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනා මිසක් ඒ හැදෙන සිත් නිසා මේ රූපය හට ගන්නව නෙවෙයි එකයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් නෙවෙයි කියලා ගත්තේ කියලා ඒ පැත්තම තේරුණා ඒ කර්මජ රූප පැත්තෙම මම හිතන එක නිවැරදි කියලා ස්වාමීන් වහන්සේ එනම් වෙනත් ප්‍රශ්න නැත්නම් ඒකටත් පිටින් පිළිතුරක් දීලා ස්වාමීන් වහන්සේ අපි අද දවසේ එනවා ගන්න ස්වාමීන් වහන්සේ මම වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. අද ඉතාමත් කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමින් අප වෙනුවෙන් ඔබ වහන්සේගේ ඉතා වටිනා කාලේ මේ ආකාරයෙන් නිදවීම සම්බන්ධයෙන් අප්‍රමාණ පින් ඔබ වහන්සේට ඉතාම ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන ලෙස සම්මාස තේරුම් ගන්නයි. හොඳයි. එහෙනම් ඉතින් මේ මහත්ය හිතන විදිය හොඳයි. ඒ ක්‍රමේ තමයි අපි තේරුම් ගන්න ඕනනේ. ඒ නිසා නිස්සය වෙන ආකාරය අර පත්‍ය කරගන්න ආකාරයක් තියෙනවා. නමුත් Tamange රූපවල පත්‍ය නිසා හිත හදන්නේ කියලා. ඒක නිසා ඒ චින්තනය හොඳයි. ඒ විදිහට හිතන එකත් හොඳයි. ඒ වගේම පොතපත කියාගෙන ධර්මයක් අහගෙන පත්‍ය පරණ අපි කරපු පත්‍ය සාකච්ඡා පිළිබඳවත් ඇහුම්කන් දුන්නන් පස්සේ ගොඩාක් නිර්වුල් වෙනවා. ඉතින් මේක ඇවිල්ලා මහා ධර්ම ගංගාවක් මා ගාම්භීර ධර්ම ගංගාවක් මෙතන තියෙන සාගරයක් මෙතන තියෙන. ඒක නිසා සමහර තැන්වලට ගිහිල්ලා අපි එක පැත්තක් හිතනකොට එක පැත්තක් අමතක වෙනවා. ඒක නිසා නිතර නිතර අර මේ පරණ දේවල් මතක කරගත්තයින් පස්සේ අපිට ඒක පිහිට වෙනවා. මේ ධර්මය හොඳට තේරුම් ගන්නට මේක මහා භාවනාවක්. ඉතින් අපි ඒකත් මතක් කරන ගමන් අපි ඉතින් සෑම දිනාට පුණ්‍ය පුණ්‍යානුමෝදනාව කරනවා අපේ ජයන්ත මහත්මයා ආදී ඉතින් මෙහෙවීම කටයුතු සිද්ධ කරගෙන කල්යාණ මිත්‍ර මණ්ඩලය විකාශ කරගෙන සුපුරුදු විදිහට මේ අභිධර්ම සාකච්ඡාව අදත් මේ විදිහට මෙහෙයවෙව්වා ඒ වගේම මේ දැනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය ධර්ම ශක්තිය කුසල ශක්තිය අපගේ පින්වත් ලලිත් දලුවත් මහත්මයාටත් ඒ පෞලේ සෑම දිනාටම අත්පත් වේවා. ඒ වගේම මේ පින්වත් මහත්මයා ප්‍රධාන සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා පින් දෙනවා. ඉතින් මේ ඒ රජත් මහත්මයාටත් අපේ ජයන්ත රත්නායක මහත්මයාටත් අසාගෙන සිටු ඒ පින්වත් සෑම දිනාටමත් ඒ වගේම ප්‍රශ්න ඇසුරු පින්වත් මහත්මයාට සෑම දිනකටම ශාන්තියක් සැපයක් සැනසෙල්ලක් යහපතක් වේවා. තව තව ප්‍රභාස්රව ආලෝකමත්ව ගාම්භීරව ධර්මයේ හිතන්ට මෙනෙහි කරන්න ශක්තිය ලැබේවා. සෑම දිනාගෙම සිත්තර කෙලස් කිනි නිවේවි. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වී කෙලවර අමා මහ නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. පින් දෙනවා හැම දිනාටම පෙරවන් සරණයි. සාදු සාදු සාදු සාදු